බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිත්‍රා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ මෙන්ම ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ අද දවසේත් අපේ මිලිඳු රාජ ප්‍රශ්නේ උතුම් සදහම් පිළිසඳර රැගෙන ඔබ ඊටාම දයාවෙන් මුණ ගැහෙනවා. ඉතින් මේ උතුම් දහම් පිළිසඳර නිසා බොහෝ උත්තම දහම් කාරණා මනා වැටහීම් ඇතිව අවබෝධ කරගන්න ඒ වගේම අනුමෝදන් වන්න අපිට අවස්ථාව දෙන ඒත් එක්කම තමයි ජීවිතේ වදුරු කාරණා පැමිණෙන විට සත්‍යක්‍රියාව කරන හැටි සම්බුදු ගුණ අදිස්ථාන කරමින් සත්‍යක්‍රියාව කරන ආකාරය ඒ වගේම පිරිස් සජ්ජායනා කරමින් තමන්ගේ ජීවිතයට එදිනදා පැමිණෙන වදුරු මඟහරවා ගන්නේ කොහොමද කියලා අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට පෙන්වා වදාලා. ඉතින් මේ කාරණා දරා ගැනීමයි අප කළ යුත්තේ. අදත් අපි මිලිඳු රාජපක්ෂේ උතුම් සදාම් පිළිසඳර ආරම්භ කරන සූදානම් වෙනවා. ඉතින් බොහෝ වූ උත්තම කාරණා දහම් කාරණා දැනගන්න අපට අවස්ථාව ලැබෙවි. මේ සියලු දේ අපගේ පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ නිසා අපි පළමුවෙන්ම උන්වහන්සේ වන්දනා කරගනිමු. ඒ සමගම අද දවසේ මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳරේ සදැහැති දායකත්වය අපි ඔබට සිහිපත් කරන්නම්. සිංගප්පූරුවේ පදිංචි පින්වත් ජයසංක ඊළංගරත්න සහ සනිදි ජයතුංග යුවල දෙමාපියන් සහ සහෝදර සහෝදරයන් යන පින්වතුන් තමයි අද දවසේ සදැහැති දායකත්වය දරන්නේ. මේ පින්වත් හැමදෙනාම අපි තාම මෙත් සිතින් සිහිපත් කරගන්නවා. අපි දැන් අපට කරුණාවෙන් අද දවසෙත් උතුම් මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වහන්සේ නමක් වන අවසර අපේ වැලිමඩ සද්දාසීල ස්වාමින්දයන් වහන්සේ පාදාභිවන්දනයේ සිදු කොට ආදර ගෞරවයෙන් පිළිගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා ස්වාමීනි අවසරයි අද දවසෙත් ඔබ වහන්සේ අපට සම්මුඛ වුණා ඉතින් උතුම් දහම් කාරණා දැනගන්න අපි සතුටින් ඉන්නවා ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක පින්වතුන් සමග අවසරයි ස්වාමීන් නමෝ බුද්ධාය අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පිටාලුක් ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපි මේ දවස් ටිකේ කතා කරමින් ඉන්නේ මිනුදු රාජ ප්‍රශ්නය. ඉතින් ගොඩාක් දහම් කරුණු නිර්වුල් වෙනවා. ඒ වගේම ශාස්ත්‍රීය සම්පත්තිය ගැන බුදු ගුණ ගැන හිත පහදිනවා. ධර්මයේ නිර්වුල් වෙනවා. ඊළඟට සංඝයා ගැන පහදිනවා. දැන් අද අපි තියෙන දේශනාව අද අපි සාකච්ඡා කරන කාරණාවෙන් සංඝ සංඝ රුවන ගැන පුදුම විදියට පහදිනවා. එතකොට උතුම් වූ ත්‍රිවිධ රත්නය ගැන පැහැදීම උපද්දවනවා. ඊළඟට ප්‍රඥා සම්පත්තිය උපද්දවනවා. ඊළඟට ධර්මයේ හැසිරෙන්න වීරිය උපද්දවනවා. ඇත්තටම මේ මිලිඳු රාජ ප්‍රශ්නේ කියන්නේ මේ පුදුම දහම්පරයය. ඉතින් ඒ නිසා මේ ධර්මයේ කෙනෙකුට මට නම් මුලක ඉඳලා නිතර හිතුනේ බුද්ධ ශාසනය ගැන දන්නේම නැති කෙනෙකුට උනත් වෙන ආගමක කෙනෙකුට උනත් හරියට බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නට මේ දහම් මේ පරයයම ප්‍රමාණවත්. ඒකෙන්ම බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද කියලා දැනෙන්න ගන්නවා. ඊළඟට තමන්ගේ පවුලක වුණත් කෙනෙක් ධර්මයේ දන්නේ නැත්තම් තවත් කෙනෙකුට ධර්මයේ දෙන්න ඕනේ නම් දැන් අපිට හිතෙනවානේ කොහෙන්ද පටන් ගන්නෙ කොයි හරි ඉඳලාද බණ ඉගෙන ගන්න ඕන ධර්ම ඉගෙන ගන්න ඕන කියලා. ඉතින් එහෙම කෙනෙකුට උනත් මේ මේ මිනුදරාජ ප්‍රශ්නේම ටිකම ප්‍රමාණවත් මේ ඒ බුද්ධ ශාසනයට ප්‍රවේශ වීම පිණිස ස්වාමීනි තරම්ම මේ ප්‍රඥාව විහිදුවලනවා කියන කාරණාව ඒ කියන්නේ මේ ත්‍රිපිටකාගත තෙවලා දහම් මැනවින් උගත් එහෙමයි තෙවලා දහම් මැනවින් උගත් මේ ශ්‍රාවකයන් වහන්සේ නමක්ගේ ප්‍රකාශනනේ එහෙමයි දැන් නාගසේන මහරහතන් වහන්සේගේ වෙනත් දේශනා නැහැ මේ තමයි නාගසේනයන් වහන්සේ කියලා කෙනෙක් පහළ වුණා කියන තියෙන සාක්ෂිය මේ තමයි රහතන් වහන්සේ නමක් පහළ වුණා කියන තියෙන සාක්ෂිය. එහෙමයි. අපිට උන්වහන්සේ රූපකායෙන් හෝ වෙනත් සාධක අපිට තුල නැහැ. එහෙමයි. පැහැදිලි නේද? ඒ වගේ ඒ නිසා තමයි අපිට ධර්මයේ ඒ අනුව තේරෙන්නේ නැද්ද ධර්මයෙන් තමයි කෙනෙක් හඳුනාගන්නේ රහතන් වහන්සේලා. දැන් අපි ධර්මයේ තුලින් තමයි බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්නෙ. ධර්මයෙන්මයි ධර්මයේ තේරුම් ගන්නෙ. ධර්මයෙන්මයි සංඝයා තේරුම් ගන්නෙ. ඒ නිසා මේ ලෝකේ අපේ සතුරෝද මිතුරෝද බුද්ධ ශාසනය අයද බුද්ධ ශාසනයෙන් බැහැර අයද අන්‍යාගමිකයෝද සියලු දෙනාම ධර්මය අහනවා නම් කොච්චර හොඳද එහෙමයි ඇත්තටම බුද්ධ ශාසනය කියන එක තේරුම් ගන්න කැමති කෙනෙකුට හොයන්නම තියෙන ධර්මය තමයි මේ බුද්ධ ශාසනයමයි හොයන්න තියෙන්නේ. අපි ඒ නිසා අද මිහිරි දහම් පරයයක් කතා කරන නිසා මේ අපි කෙලින්ම ධර්ම දේශනාවම ආරම්භ කරමු. අවසරයි ස්වාමී. අපේ මිලිඳු රජුරුව නාගසේන මහරහතන් වහන්සේ අහනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේක වදාලා නේද? ධම්මෝහි වාසෙට්ට සෙට්ටෝ මේ වාසෙත්ත ධර්මයේම ශේෂ්ඨයි මෙලොවත් පරලොවත් කියලා වදාලා නේද? වාසෙත්තේනි ජනයා අතර මෙලොවදීත් පරලොවදීත් ධර්මයේම ශ්‍රේෂ්ඨයි. ධර්මයේම ශ්‍රේෂ්ඨයි මෙලොවත් පරලොවත් ජනයා අතර. එහෙමයි. කියලා බුද්ධ වචනයක් තියෙනවා නේද? නැවත බුදුරජාණන් වහන්සේම දේශනා කළා අපාය අපායේ දොරටු වහපෝ සම්මාදිට්ඨියට පත්වෙච්ච ශාස්ත්‍රු ශාසනය හඳුනාගත්ත සෝතාපන්න ගිහි කෙනා. ගිහි කෙනෙක් ඉන්නවා සෝහන් වෙලා. එයා පෘතජන භික්ෂුවට වඳින්න ඕන. සාමණේර නමට වඳින්න ඕන. දැකලා හුණස්නේ නැගිටින්න ඕන කියලා කාරණේකුත් තියෙනවා. එහෙමයි ස්වාමී. දැන් බුදුරජාණන් වහන්සේම වදාලා මෙලොවත් පරලොවත් ශ්‍රේෂ්ඨ වෙන්නේ ධර්මයේ කියලා. දැන් එක තැනක තියෙනවා මේ සෝහන් වෙච්ච ගිහි කෙනා සාමණේර නමට පෘථජන භික්ෂුවට මඟඵල නොලබපු භික්ෂුවට වඳින්න ඕන. එහෙමයි ස්වාමී. හැබැයි සෝහන් වෙලා. අර භික්ෂුව සෝහන් වෙලා නැහැ. ඒතර ගිහි සෝහන් වෙච්ච ගිහි කෙනත් වඳින්න ඕන සාමණේර භික්ෂුවට. එදා මහණ වුණ අවුරුදු 7 පොඩි නමටත් වඳින්න ඕන. සෝවාන් වෙලා අවුරුදු 50ක් ගිය කෙනා ගිහි කෙනෙක් ඉන්නවා සෝවාන් වෙලා අවුරුදු 50ක් ගිහිල්ලා. එහෙමයි සර්. භික්ෂුවක් සාමණේර නමක් ඉන්නවා අවුරුදු 7යි එදා මහණෝනේ. ඒ භික්ෂුව ඉදිරියේ දණ්ඩ නමස්කාරයෙන් වඳිනවා. එහෙමයි. ඒතකොට ධර්මයේ ශ්‍රේෂ්ඨ වෙනවා නම් ඇයි ඇහුවා දැන් මෙයා සෝවාන්නේ ධර්මයෙන් ශ්‍රේෂ්ඨත්වයටපත් වෙලානේ. ඒක තමයි මේ රජුරන්ගේ ඔව් රජුරන්ගේ ප්‍රශ්නේ ඒක තමයි. ධර්මයේ මෙලවත් පරලොව ශ්‍රේෂ්ඨයි නම් ඇයි සෝවාන් වෙච්ච කෙනා සාමණේර නමට වඳින්නේ? දැන් ඕක ඔබ වහන්සේලාගේ ශාසනයේ තියෙනවා. ඉතින් මේ කාරණාවෙන් එකක් හරිනම් මේක වැරදි. අනිත් එක වැරදි. අනිත් එක හරිනම් මේක වැරදි. ඒ නිසා මේ උබතෝ කෝටික ප්‍රශ්නේ ඔබ වහන්සේ කරා පැමිණුණා ඔබ වහන්සේ මේක දැන් විග්‍රහ කරලා දෙන්න කියලා. ඉතින් මේ විස්තරය කරපු වෙලාවේ අපි අපි බලමු නාගසේන මහරහතන්ස කොහොමද විස්තර කරන්නේ කියලා. දැන් අද කාලේ තියෙනවනේ මහත්තයා මේ සාමාන්‍ය බණ පොතක් දෙකක් වගේ කියවුවොත් ආ ගිහි කෙනෙක් හාන්දරෝ දන්නේ එයා තමයි දැන් දන්නේ. වඳින්නේ හරි මේ ලාම කොඳු පාත් වෙන්නේ. අමුතුයි. කොච්චර අන්තරායද? අයියෝ මහත්තයා හරියට දායක සභාවල් වල ඉන්නවා. දායක සභාවල් වල ඉන්නවා මේ තමන් තමයි ඉහළින් දන්නේ කියලා. අම්මෝ අපිටත් මතකයිනේ ඉස්සර වෙච්ච සිද්ධි. ඉතින් ඒවා ඒවා බලනකොට මොකක් හරි බණ පොතක් කියවලා තිබුණොත් එහෙම ආමඳුරෝ දන්නේ නැහැ. එයා තමයි දන්නේ. සමහර අය වඳින්නෙත් නැහැ. ඒකවල මේ ගිහි උදවිය ඒ ගැන සැලකිලිමත් වෙන්න උවමනයි නේද? නෑ දැන් මේ මේ දේශනාව අහුවොත් මොලේ තියෙන එකෙක් ඇහුවොත් හරි. එහෙමයි. ඉතින් ඒ නිසා මෙතන කියන්නේ ගිහි බුද්ධ කාලේ මාර්ගඵලලාභින් ගියුගේ මාර්ගඵල වලටපත් වුණ මේ සෝතාපන්න කෙනා එද මාර්ගඵලයකටපත් නොවන පොඩි නමකට වුණත් වඳිනවා. නෑ ආසනේ නැගිටිනවා. ගරු සත්කාර සම්මාන කරනවා. නානසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා වාස බුදුරජාණන් වහන්සේ ඔය මේලවත් පරලවත් ශ්‍රේෂ්ඨ වෙන්නේ ධර්මයයි කියලා වාසිටට වදාළ බව ඇත්ත. ඒ වගේම රජතුමනි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ බුද්ධ ශාසනේ සෝතාපන්න වෙච්ච කෙනා පුරුතජන භික්ෂුවට සාමණේර නමට වඳිනවා කියලා එක්කුත් තියෙනවා. මහරජාණෙනි යම් කරුණකින් ශ්‍රමණතමේ වැඳුම් පිදුම් ලැබීමට දැක හුනස්මින් නැගී සිටීමට ගරු බුහුමට පුද පූජාවට සුදුසු වන්නේ නම් ශ්‍රමණයන් වහන්සේ නමකගේ ශ්‍රමණ බව ඇති කරන මේ ධර්මයන් 20කි ලිංගයෝ දෙකකි ඒ ශ්‍රමණයාගේ 20 වැදෑරුම් ශ්‍රමණ ධර්මයක් දෙවදෑරුම් ලිංගයක් මොනවාද එහෙමයි. කියනවා ශ්‍රමණේකට වඳින්න පුදන්න සුදුසු ශ්‍රමණ ගුණ 20ක් සහ ශ්‍රමණ ලිංග දෙකක් තියෙනවා කියනවා. ඉතින් ඒ කාරණාව තේරුම් ගන්න කියනවා. මොකද්ද කියනවා? පළවෙනි එක බුද්ධාදී ශ්‍රේෂ්ඨයන් වහන්සේලා විසින් මුළුමනින්ම හික්මෝන හේන් ශ්‍රේෂ්ඨ බව ඇත්තේ. දැන් මහාන වෙච්ච භික්ෂුවකගේ ගුරුවරයා කවුද? බුදුරජාණන් වහන්සේනේ. භාග්‍යතුන් වහන්සේගේ ශිෂ්‍ය ශ්‍රාවක බවටනේපත් වෙන්නේ. පැවිදි වෙච්ච කෙනා දැන් ඇත්තටම භික්ෂුවක් අයිති බුදුරජාණන් වහන්සේටනේ. ස්වාමීන් වහන්සේ අර කලින් අවස්ථාවක වැඩසටහනකදී ඔබ වහන්සේ අර පෙන්වවදාලේ ඒ සංගරුවන හික්මවන විනය ධර්මයන් එක අවස්ථාවක් අර ධර්මාසනයේ ඉඳ ගන්න කලින් අර ඔව් ඒ කියන්නේ ඒතකොට මේ භික්ෂුව දැන් ඒ කිව්වට ආසනේ ඉඳ ගන්න බුදුරජාණන් වහන්සේ කියපු දේ හිතලා. එහෙමයි. සිවුර වැළට දාන්නේ. බුදුරජාණන් කියපු දේ හිතලා පාත්‍රය අතට ගන්නෙ සිවුර පොරවන්නේ ඊළඟට පෝය කරන්නේ සීල රකින්නේ කැඩුන සීලයක්කට ප්‍රතිස්කර්ම කරගන්නේ ඔය ඔක්කොම බුදුරජාණන් වහන්සේ මොකද්ද මේක ගැන කියලා තියන්නේ කියලා හිත හිතානේ කරන්නේ එතකොට මේ පැවිදි වෙච්ච කෙනාගේ ආධ්‍යාත්මික එකම ගුරුවරයා බවට බුදුරජාණන් වහන්සේපත් වෙනවා ස්වාමීන් වහන්සේ තරම් ශිෂ්‍යෙක් එක්මවන මේ ආචාර්ය ප්‍රතිපදාවක් විනය හැර මේ සම්බුද්ධ ශාසනය හැර වෙන මේ සම්බුද්ධ ශාසනය හැර එහෙම නෑ අනිත් ඒ වගේ තියෙන්නේ එහෙම එකක් නෙවෙන්නේ නේ ඉතින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පුත්‍ර ගණේටම වැටෙන නිසා ඒ ඒ බුද්ධ පුත්‍ර ගණේටම වැටෙන එක කසාවක් දරාගත්ත භික්ෂුවෙකුට ලැබෙන වරප්‍රසාදය. ඒ නිසා මේ ඒකෙම ඒ භික්ෂුන් වහන්සේ පිදුම් ලැබීමට සුදුසුයි. ඊළඟට තුන්දොරින් ක්ලේශයන් හා ඉක්නොවි සිටිනෙහි ශ්‍රේෂ්ඨ බව ඇත්තේ. ශ්‍රේෂ්ඨයි කය වචනය සිත සංවර කරනවා. ඊළඟට ධර්මයේ ඇලී සිටින බව ඇත්තේ. ගොඩාක් ඇලිලා ඉන්නේ ධර්මයට. ඒකෙන් ශ්‍රේෂ්ඨයි. අග්‍ර වූ නිවන කරාම යන බව ඇත්තේ. ඇත්තනම් වික්ෂුන් වහන්සේ නමකගේ අවංක එකම ප්‍රාර්ථනාව වෙන්න ඕනේ මොකද්ද? නිවනනේ. නිවන කියන එක මා ශේෂ්ඨයි නිවනම හිතේ තියෙනවා නම් නිවනම නම් පැත ප්‍රාර්ථනාව ඒපමණකින්ම වඳින්න පුදන්න සුදුසුයි ස්වාමීන් වහන්සේ උපමාවක් තියන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ වහන්සේ හංසෙක් නම් ගිහි අය මොනරා විදිහට උපමා ඔව් ඔව් ඒ පාපියාපත් බර විතරයිනේ තියෙන්නේ එහෙමයි විල අතහැරලා යනවා විලේ අපේක්ෂාවක් නැහැනේ මොනරාගේ පිල්කරම බරයි ඒ හැටි ඉගිලෙන්න බෑ ගමන හිමේ සංසයයි ගමන වේගවත්. ඉතින් ධර්මීයම ඇලී සිටිනවා. අග්‍ර වූ නිවන කරාම යන බව තියෙනවා. සංසුන් වූ ඉරියාපත විහෙරණින් යුක්තයි. භික්ෂුවක් සංසුන් ඉරියාපතෙන් යුක්තයි. කාය වාක් සංයමයෙන් යුක්තව සිටිනවා. පින්වත කියලා පටන් ගන්න. එහෙමයි සාර. පින්වතුනි. කියන වචනේ වඳිනකොට සුවපත් වේවා. එහෙමයි. ඒ වගේ වචන ටිකක් තියෙනවනේ සංඝයා වහන්සේලාගේ. පින්වතුනි ඊළඟට සංඝයා වහන්සේ නමක් දැක්කත් එහි අවසර කියලා කතා කළානේ. එහෙම තියෙනවනේ සංඝයාගේ වචනේ ඉරියව්වල සංවර බව. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත බව, ඉවසීමෙන් හා කීකරු බවින් යුක්ත බව. දැන් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තයි කියලා කියන්නේ සංඝයා දැන් ලංකාවේ මේ පහළ වෙලා තියෙන එක රහතන් වහන්සේ නමක් උන්වහන්සේගේ මව් අසනීප වුණා. අසනීප වෙලා රහතන් වහන්සේ නමක් උන්නේ රහත් වෙලා නැහැ තාම. එහෙමයි. මව් අසනීප වෙලා පණිවිඩයක් එවනවා. මොන හරි මාව සුව කරන්න කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ කියනවා අනේ මම බේතෙත් දන්නේ නැහැ මොකක්වත් දන්නේ නැහැ මම මේ කැලේට වෙලා බණ භාවනා කරගෙන පින්ඳ පාතෙන් ඉන්නේ. හැබැයි මං අම්මට එකම දිව්‍ය ඖෂධයක් දෙන්නම් කිව්වා. ඒ තමයි කොහොම මහාන වෙච්ච දවසේ ඉඳලා ඇහින් රූපයක් බල්ලා රාගයක් උපද්දවගෙන නැහැ කිව්වා. ඇහෙන් රූපයක් බලලා රාගසිතක් උපද්දවලා නැහැ. කනෙන් ශබ්ද අහලා රාගසිතක් උපද්දවලා නැහැ. පරණ දේවල් සිහි කරලා රාගසිතක් උපද්දවලා නැහැ. ඒක සත්‍යයි සත්‍ය අනුභවයෙන් මව සූපත් වේවා කියලා සත්‍ය ක්‍රියා කළා සත්‍ය ක්‍රියා කරනකොට අම්මහින් සූපත් වෙනවා. ඉතින් කොච්චර ඉන්ද්‍රිය සංවරයක්ද? ස්වාමීනි අවසරයි දැන් සෝවන් වුණු ගිහි ශ්‍රාවකයා එවැනි ව්‍යායාමයක නිරත වන්නේ නැහැනේ ඔහු. දැන් එවැනි එවැනි වූ සංවර ප්‍රතිපදාවක් සෝවාන් වෙච්ච ගිහි කෙනාට නෑ. එහෙමයි ස්වාමී. ධර්මාවබෝධයනේ ඔහුට තිබෙන්නේ. ඊළඟට ඉවසීම, කීකරු බවින් යුක්ත බව. ඊට පස්සේ හුදකලාවේ හැසිරෙන බව, තනි වාසයට ඇලෙමින් භාවනාවෙන් යුක්තව සිටින බව, පවට ලැජ්ජාව සහ බය. ඊළඟට දැන් පවට ලැජ්ජාව සහ බය කියන්නේ සාමාන්‍යයෙන් අද කාලේ වුණත් භික්ෂුන් වහන්සේ නමක්ගේ වැරද්දක් වුණොත් එලිපිට නෙවෙයි වෙන්නේ. සැඟවිලා. ඒ කියන්නේ බය ලැජ්ජා බය දිනනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ සතර සම්‍යක් ප්‍රධානයෙන් යුක්ත බව. සතර සම්‍යක් ප්‍රදාන කියන්නේ අකුසල් උපං අකුසල් දුරු කරන්නටත් නූපං අකුසල් නූපදවන්නටත් උපං කුසල් දියුණු කරගන්නටත් නූපං කුසල් උපද්දවන්නටත් තියෙන වීරියට තමයි කියන තමයි කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා. ඊළඟ අප්‍රමාදයෙන් යුක්ත බව සංගය මොකක් හරි කර කර ඉන්නේ. සාමාන්‍යයෙන් එක්ක බණපතක් බලනවා භාවනාවක් කරනවා එක්ක ධර්ම දේශනා කරනවා ධර්මයේ හැසිරෙනවා අප්‍රමාදීව වාසය කරනවානේ ඊළඟට තියෙනවා ආදි සමාචාරික ආදි බ්‍රහ්මචාරික ආදි සමාචාරික සීලය කියන්නේ ඇවතුම් පැවතුම් ආදි බ්‍රහ්මචාරික සීල්පද කියලා කියන්නේ සමාදන් වුණු සීල්පද දැන් ආදී ආවි සමාචාර කියන්නේ බුදුරජාණන් වහන්සේට පෑම් පුදනවා බෝධි අතු ගන්නවා සිල්පද නෙවෙයිනේ. ඒවා ඒවා ආවි සමාචාරයක. එහෙමයි සර්. ඊළඟ භික්ෂුන් වහන්සේ නමක් වැඩි ගම පාත්‍ර සිවුරු ගන්න එක, කරුණාවෙන් කතා කරන එක, දානෙට මාන්නට පිළිතට වැඩලා ඒ මිනිසුන්ට අනුග්‍රහ කරන එක, සිත් පතන එක, පිරිත් කියන එක, කරුණා මෛත්‍රියෙන් ඉන්න එක, ඒවා සිල්පද නෙවෙයිනේ. ඒවා ඉති ආවි සමාචාරයක. එහෙමයි සර්. ඊළඟ ආදි බ්‍රහ්මචර්ය කියන්නේ කෙලින්ම තියෙන සිල්පද ටික. පරාජිකා 4 සංඝාශේෂ 13 ආදි වශයෙන් සිල්පද 227ක් වූ සිල්පද ඊළඟට ශික්ෂා පදයන් දැකීමට වීරිය තියෙනවා. හරි අමාරුවෙන් සංඝයා වීරියෙන් සිල්පද රැකගන්නේ. ඊට පස්සේ කුසල ධර්මයන් කෙරෙහි ඇලුන චරිතයක් ඇති බව. කුසල ධර්මයන් පිළිබඳව ඉගෙනීමත් ප්‍රශ්න අසා දැන ගැනීමත් ඇති බව. ඇත්තටම සංඝයා වහන්සේලා කොහොමද ධර්ම ඉගෙන ගන්නවන්නේ? මේ මිනිසුන්ට මේ බණ ටිකක් අහන එක විතරයිනේ. ස්වාමීන් වහන්සේලා මේවා කියවලා මතක තියාගෙන ඇත්තටම ධර්ම ඉගෙන ගන්න බෑනේ. එහෙමයි ස්වාමී. සීලාදීහි බලවත් ඇලී සිටින බව, පංචකාමයේ සිව්පසේ යාල රහිත බව. ඊළඟට ආභි සමාචාරික ආදි භ්‍රමචාරික ශිෂ්‍යාපදයන් පිරිපුන් කරන බව. කියන 20 තමයි ශ්‍රමණ ගුණ 20. ශ්‍රමණ ලිංග දෙක තමයි ගිහි වස්තාභරණ හැර දමා අනගාരിക පැවිද්දෙන් කසා වස්ත්‍රේ දරන බව. සිවුරක් පරවාගෙන ඉන්න පමණින් සංඝයා වඳින්න සුදුසුයි. ඒක ශ්‍රමණ ලිංගය. ඊළඟට තමයි ශීර්ෂා ලංකාරාදී හැරදමා හිස මුඩු කරලා තියෙන බව. ආන් ওই කාරණා දෙක ශ්‍රමණ ලිංග අපි ඒක තවත් විස්තරව කතා කරමු. ස්වාමීන් අවසරයි. ඔව් පින්වත් මහත්මයා අර ශ්‍රමණ ගුණ 20 ඊළඟට ශ්‍රමණ ලිංගය. දැන් මේ ඒකත් එක්කනේ ශ්‍රමණේ කියන සංඥාව එන්නේ. ඒ තමයි ගිහි වස්ත්‍රාභරණ හැර දාලා පැවිද්දෙක් විදිහට කසාවක් දරාගෙන ඉන්නවා. එහෙමයි. ඊළඟට හිස මුඩු කරලා ඉන්නවා. දැන් බලමු ඊළඟට තියෙන විස්තර. මේ ශ්‍රමණ ගුණ 20ත් ශ්‍රමණ ලිංග දෙවදාරුන් ශ්‍රමණ ලිංගක් කියන මේ ගුණ භික්ෂූන් තුල තියෙනවා. භික්ෂුවක් ඒ ගුණෙන් අඩු නොවන බැවින් පිරිපුම් බැවින් යුක්ත බැවින් සම්පූර්ණත්වයට පැමිණෙන බැවින් අසේක භූමිය වූ රහත් භූමියට බැස ගන්නවා. යම් දවසක අරහත්ත්වයට පත් වෙන්නේ ওই පාරේ යනකොට. ශ්‍රේෂ්ඨ වූ භූමියට බැස ගන්නවා. පැවිදි වීමෙන් රහතන් වහන්සේලාගේ ළඟ ඇසුරට යන්න සුදුසු වෙනවා. පැවිදි වුණාට පස්සේ රහතන් වහන්සේ ළඟින් ඇසුරු කරන්න ලැබෙනවා. එක කුටියේ වාසය කරන්න ලැබෙනවා. ඊට පස්සේ එහින් සෝවාන් උපාසකයා පෘතජන භික්ෂුවට වන්දනා කරන්නට දැක හුනස්මින් නැගිටින්ට සුදුසුයි රහතන් වහන්සේලාගේ ළඟ ඉන්නවා කියන අදහසින් වඳින්න සුදුසුයි Taman සෝවාන් වුණා. දැන් සෝවාන් වෙච්ච ගිහි කෙනාවත් රහතන් වහන්සේගේ කුටියේ ඉන්නේ පැහැදිලි නේද? රහතන් වහන්සේ ළඟින් ඇසුරු කරන්නට ගිහි කෙනාට බෑ. දැන් ආවත් අහන් කතාව කළා ගියා. ඒක අවසරයි ස්වාමීනි විනය කාරණාවක්ද රහතන් වහන්සේගේ හෝ භික්ෂුන් වහන්සේගේ කුටිහේ ගිහියෙකුට මේ සමීපයෙන් ඉන්න අවස්ථාවක් නැද්ද ඒක දැන් සාමාන්‍යයෙන් අනුපසම්පන්න කෙනෙක් එක්ක දවස් දෙකක් තුනක් වාගේ හින්ට අවශ්‍ය තියෙනවා. එතනින් එහාට අවසර නැහැ. ඉතින් ඒ නිසා පැවිදි වූ කෙනා රහතන් වහන්සේ ළඟින් ඇසුරු කරනවා කියලා යමක් ඇද්ද? එපමණකින් මේ වඳින්න සුදුසුයි කියනවා. අනේ මට නෑනේ කියලා. සෝහන් වුණා. ඊට පස්සේ මේ බලන්න රහ සංඝයාට වඳින්න කරුණ යොදා ගන්න හැටි. ඇත්තටම ගිහි පැවිදි ඔය කට්ටිය කොහොම බලනකොට රහතන් වහන්සේලාගේ කියන අපි දරාගෙන ඉන්න ස්වභාවෙත් එක්ක රහතන් වහන්සේලාට ළඟ ගිහියද පැවිද්දාද? එහෙමයි සාන් භික්ෂුන් වහන්සේ. භික්ෂුන් වහන්සේනේ. ඊට පස්සේ තියෙනවා ඒ භික්ෂුව කීනාශ්‍රවයන් වහන්සේලා හා සමබවට පැමිණියේ වෙයිද මාහත කීනාශ්‍රව භික්ෂුන් වහන්සේලා හා සමබවට පැමිණෙන්නට ඒ අවස්ථාව නැතයි සෝවාන් වූ උපාසක පෘතජන භික්ෂුවට වන්දනා කරන්නට දැක හුනස්නින් නැගිටින්න සුදුසුයි මේ රහතන් වහන්සේලාගේ සමාන බවට එනවා ඒ කියන්නේ දානශාලාවේ වඩා හින්දොලා රහතන් වහන්සේලා සිහි කරගෙන දාන දෙන්නේ ගිහියටද භික්ෂුවටද භික්ෂුන් වහන්සේටනේ. ඒතර රහතන් වහන්සේලාට සමාන කරන්නේ භික්ෂූන්. කවදාවත් ගිහියෙක් සමාන කරන්නේ නැහැ. ඒ නිසාම ස්වාමීන් වහන්සේලාට වඳින්න සුදුසුයි කියන තමන් සෝවාන් වුණා. එහෙමයි. දැන් පොතක් පතක් බලලා ඥානෙ වැඩි වුණාට පස්සේ කොහොමද? එහෙමයි ස්වාමීනි. නේ? මේ පැටලවීම ස්වාමීනි. පුදුම මාන්නේ. එහෙයි. මාන්නේ. එහෙමයි. ඉතින් ඒ නිසා අපි මොන දීලා තියෙන දැන් දැන් සාමාන්‍යයෙන් ඔය දැන්නේ ඔය දැන් මා නිතර අපිට මේ ධර්ම දේශනා මාධ්‍යය කරන්න සිද්ධ වීමත් එක්ක ඔන්න මිනිස්සු අඳුරගත්තා. එහෙමයි. එතකොට එහෙම නැති කාලේ තමයි නමුත් ගුරුවරයා ශිෂ්‍යයා ගැන දැනුවත්නේ. එහෙමයි. එතකොට දැන් ඔන්න මට වෙච්ච සිද්ධියක් කියනවා දැන් මම ওই මාළවේ අසුපේ ඉන්න කාලේ. එහෙමයි. එතකොට මම ඉතින් මාළවේ එතකොට තව මීටත් වැඩි රූපේ පුංචි. එහෙමයි. එතකොට මට මතකයි එහි ඔය පොත්පත් කියවලා දැනුම තියෙන එක මහත්යෙක් කිව්වා ඔබ වහන්සේ මේ අසපුවට පුංචි වැඩි. එහෙමයි ස්වාමී. දැකද අර <laughs> ස්වාමීන් මේ අපි දන්නේම නැහැ අපි අකුසල ධර්මය අපිව මෙහෙම නැහැටිනේ මානෙත් තමයි. මේ මේ මෙතන කියන්නේ සෝවාන් වෙච්ච කෙනා. එහෙමයි ස්වාමී. සෝවාන් වෙච්ච කෙනෙක් භික්ෂුන් වහන්සේ නමක් ගැන හිතන විදියනේ. ස්වාමීන් අනේ අවසරයි දැන් විසාකා මහෝපාසිකාව අනේ පිටු සිටුතුමා ඒ සෝවන් භූමියේ ඉඳලා ඊටම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගත්තනේ මේ භික්ෂු සංඝයා නේ ස්වාමීනි. ඔව් ඒ දැන් ඒ කාලේ දැන් දැන් ඒ නිසා දැන් රජුරුත් මේක අහන්නේ දැන් ඒ කාලේ ගිහි පිරිස සමහරවට අනාගම් වෙලා අනාගාම වෙලා අර දැන් ඔය එක එක කතා තියෙන්නේ දැන් හතන්දර තියෙන එක උපාසකම්ම කෙනෙක් අනාගාම වෙලා පෙරේ හිත පේනවා. එතකොට ඒ අසපුට වඩින වඩින සංගයාට හිතට අනුව කෑම හදා හදා දෙනවා. එහෙමයි. ඒ උපාසකම්ම කෙනෙක් ඉතින් ඒ ඒ උපාසකම්මා හිත පේන නිසා ඒ වංශලට ආපු ඒ ආරාමයට ආපු භික්ෂුන් වහන්සේ නමකට හිත සංවර නැහැ. ඉතින් ඒ භික්ෂුන් වහන්සේ ඉක්මනට යනවා යාරාමෙන් අර උපාසකම්මට හිත පේන නිසා. එහෙමයි. ඉතින් නමුත් ඒ උපාසකම වඳිනවානේ. අනාගාමී කෙනෙක්. එහෙමයි. ඊට පස්සේ දැන් තියෙනවා මේ ඒ භික්ෂුව අග්‍ර වූ පිරිස අතරට පැමිණේවිද මාහට අග්‍ර වූ පිරිස අතරට පැමිණෙන්නේ අවස්ථාව නැතයි සෝවාන් වූ උපාසකයා පෘථජන භික්ෂුවට වන්දනා කරන්න දෙක උනස්නේ නැගිටින්න සුදුසුයි කියනවා. ඒ සංඝයා අතරට පැමිණිලානේ. ලෝකේ අග්‍ර පිරිස කවුද? සංඝයානේ. සංඝයා අතරට පැමිණුණා කියලා. දැන් ඇත්තටම පොඩි ස්වාමීන් දැන් ඔය සමහර තැන්වල හරියට තියෙනවා. ඔය නිකන් කේස් පැහිලා ඊළඟට ටිකක් ඇඟපත මහත වෙලා තවත් වැණි වුණාට පස්සේ පොඩි හාමුදුරුවන්ට අර සැලකිල්ල මදි. එහෙමයි. ස්වාමීන් වහන්සේ කියන එක හරියට පන්සල් වල නම් හරියට තියෙනවා. පොඩි හාමුදුරුවොත් එක සෙල්ලම් කරන ඒවා. ඊළඟට කොල්ලෝ ඒ තරුණ හාමුදුරුවොත් එක hina වෙලා ඇඟිල්ලින් කිට්ටවලා මම දැකලා තියෙනවා පාරේ ඔය එහෙම. මුන් මැරුණාට පස්සේ කොහේ දන්නේ. මහාමුදුරන්ගේ සංවර බව නැති එක හාමුදුරන්ට. හාමුදුරුවොත් එක විහිළු තාලුකල්ලා ඉන්න එක ගිහියට. සාමාන්‍යයෙන් හාමුදුරුවන්ගේ කර්මයට වැඩිය කර්මයේ බරපතල වෙනවා ගිහියගේ. එහෙමයි ස්වාමීන් ඉතින් ඒ නිසා මේ මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් කරන්න දෙයක් නැහැ මහත්තයා බෝට්ටුව පෙරලිලා ඉවරයි දැන්. ඊට පස්සේ තියෙනවා මේ භික්ෂුව පාම කුදෙසීම ඇසීමේ අවස්ථාව ලබයිද මාහට පාම කුදෙසීමේ සවන් දීමේ අවස්ථාව නැතයි සෝවාන් වෙච්ච කෙනා කෘතඥ භික්ෂුවට වඳින්න සුදුසුයි කියනවා. දැන් සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේලා දවස් 15කට වතාවක් එකතු වෙලා තමන්ගේ සිල්පද 227 සජ්ජායනා කරනවා. ඒකට කියනවා පෝය කරනවා. පාමොක් දේශනවා කියලා. ඒක උපසම්පදා සංඝයා විතරක් එකතු වෙලා කරන්නේ. ගිහිය ළඟට ගන්නෑ. <laughs> අනේ මේ ස්වාමීන් වහන්සේලා ප්‍රාතිමෝක්ෂ දේශනා කරනවා. ඊළඟට ඒව මට අහන්තවත් නැහැ. අපි ගිහියෝ කියලා සංඝයාට වඳින්න සුදුසුයි කියන්නේ. ඒතර භික්ෂුන් වහන්සේ නමක් වුණත් කල්පනා කරන්න ඕන පෝය කරන එක. පෝය කරන දවසට එතෙන්දී අනේක ඒ පෝය කරන එකට සවන් දෙන එක මිනිස්සුන්ගෙන් වැඳුම් පිඳුම් ලබන්න සුදුසු කාරණාවක්. එහෙමයි සෝවාන් අයගෙන් පවා වැඳුම් පිඳුම් ලබන්න සුදුසු කාරණාවක්. ඇත්තටම බණ දහම් ඉගෙනගෙන මාර්ගඵල ලබා ගන්න බෑ කියලා හීන වීරියෙන් පසුවන භික්ෂුවක් වුණත් පෝය කරන්න යනවා නම් ඕනම උත්තම කෙනෙක්ගෙන් වැඳුම් ලබන්න සුදුසුයි. ඉතින් ඒ ඊළඟට තියෙනවා ඒ භික්ෂුව අන්‍යයන් පැවිදි කරයි උපසම්පදා කරයි බුද්ධ ශාසනය දියුණු කරයි මාහතේ අවස්ථාව නැතයි සෝවාන් වූ පුජ්‍යලයා උපාසකයා පෘථජන භික්ෂුවට වඳින්න සුදුසුයි කියන. එහෙමයි ස්වාමී. අනේ සංඝයා මහාන කරනවනේ, උපසම්පදා කරනවනේ. එහෙම කියලා. එතකොට බලන්න කොච්චර මේ කෙනෙක් පැවිදි කරන එක, උපසම්පදා කරන එක, ඒ ඒ විනය කර්ම වලට සම්බන්ධ වෙන එක කොච්චර වටිනා දෙයක්ද? ඊළඟට තියෙනවා දැන් මේකේ තේරෙන්නේ අර භික්ෂූන්ට තියෙන මේ භික්ෂූ ගුණධර්ම අනේ අපිට නෑනේ කියලා අර ගුණයට පහදින්න ඕන. එහෙමයි ස්වාමී. ගරු කරන්න ඕනනේ. ඊට පස්සේ තියෙනවා ඒ භික්ෂුව අප්‍රමාණ වූ ශික්ෂාපදයන්හි පිරිපුන් කරන්නේ වේ. මම මේ ශික්ෂාපදයන් සමාදන් කොට නොවසමි. සෝවාන් වූ උපාසකයා පෘථග්ජන භික්ෂුවට වන්දනා කරන්ට දැක හුනස්නේ නැගිටින්න සුදුසුයි කියනවා. අනේ ස්වාමීන් වහන්සේලා සිල් පුර පුරා සිල් වඩ වඩා සිල් පිරිසිදු කරගෙන සිල් ගුණ ධර්ම දියුණු කරගෙන යනවා. අපිට එහෙම එකක් නැහැ නේ කියලා. ඒ උපාසකයාට පංච සීලේනේ තියෙන පොය අට සීලේ. නමුත් භික්ෂුන් වහන්සේලා 200 ගණනක් සිල්පද රකින්නවනේ. එහෙමයි. ඒකේ අනුකුඩා වශයෙන් කෝටියක් සංවද සීලී. ඒ භික්ෂුව ශ්‍රමණයන්ගේ වේශයට පැමිණියේ වේ. බුදුරජාණන් වහන්සේගේ අදහසෙහි පිහිටියේ වේ. මම මේ ශ්‍රමණ වේශයෙන් දුරස්ත සිටින්නේ සෝවාන් වූ පුජ්‍යලයා පෘතජන භික්ෂුට වන්දනා කරන්න සුදුසුයි කිය. ශ්‍රමණ වේශයේ තියෙනව නේ කියලා. අය කිස් රැවුල් බාලා කසාවක් දරාගෙන ඉන්නව නේ කියලා. එහෙමයි. නේද? ඒ පමණකින් පහදින්න වරිනවා කියනවා. ඊට පස්සේ තියෙනවා දැන් මේවත් එක බලනකොට අද කාලේ උන්වහන්සේලා මුන්නාන්සේලාට වඳිනවට වැඩිය හොඳයි නිකන් ඉන්න එක. මුන්නා නෙමෙයි. ඒ කාරණාව තමයි නිතර ගිහියා. ඔව් මුන්නාන්සේලාට වඳින මේ බෑන්නට පව සිද්ධ වෙන්නේ නැහැ. ස්වාමිනේ මොකද කියන අවස්ථාව. එහෙම කියනව නේද? බෑන්නට පව සිද්ධ වෙන්නේ. ඕකගේ එහෙම gedare එකෙක් මැරුණාට පස්සේ මේ හත් දවසේ දානෙට පින් දෙන්න ඔය බැනුම් ලබන ආන්දරෝම වඩම්මන්නේ නැද්ද? එතකොට එතන සාංගික දානේ පින් රැස් වෙනවා නම් අර හාමුදුරන්ට බැන්නට පස්සේ පෞසිද්ධ වෙන්නේ නැද්ද? ඒකයි ස්වාමීනි මේ සංගරත්නේ හරි පරිස්සමෙන් ඇසුරු කරන්න. ඉතින් ඒකනේ බුදුරජාණන් වහන්සේ ඒකනේ බුදුරජාණන් වහන්සේ කොසෝ රජුරන්ට කියන්නේ. ඒ කාරණා ටික මේ මතක් ගන්න අවශ්‍යයි. කොසෝ රජුරන්ට වදාලානේ කොසෝ රජුරන්ට පින්වත් මේ මා රජතුමනි හතර දිනේ පරිස්සමෙන් ඇසුරු කරන්න කියලා. ජීන්දර පුංචි කියලා මේ මේ අහක දාන්න එපා කිව්වා. අවධානය නැති කරගන්න එපා කිව්වා. ওই පුංචි ගින්නෙන් ලොකු ගින්නක් ඇවිලෙන්න පුළුවන්. ඊට පස්සේ සර්පයා පොන්චි කියලා අහක දාන්න එපා කියලා. ඒ විස බහුලයි කියලා. ඊළඟ රජකුමාරයා පොන්චි කියලා අවධානය නැති කරගන්න එපා කිව්වා. ওই රජුරු යම් දවසක රජ වෙනවාද එදාට තමන්ට කෙනෙහිලිකම් කරපු අයට මේ දඬුවම් දෙනවා කියලා. ඊට පස්සේ භික්ෂුව පුංචි කියලා අත්හරින්න එපා කිව්වා අවධානය නැති කරගන්න එපා කිව්වා භික්ෂුව පුංචි වුණත් ಗುಣධර්මයන්ගෙන් වැඩිලා නම් ඔහු ඒ භික්ෂුවට කටයුතු කරන අයට ඒ ඒට අදාළ කර්මය සකස් වෙනවා. එහෙමයි. ස්වාමීනි සමහර වෙලාවට අර සමීපෙන් ආශ්‍රය කරන්න ගියාම පොඩි ස්වාමින් වහන්සේලා සමහරට ගිය උදවිය අතෙන් සිද්ධ වෙන කාරණාව පොඩි හමුනේ අරකගෙන අරක දෙන්න මේක. ඔව් ඔව් ඒක දැන් මම ඒක නම් හරි. දැන් මම මමත් දැක්ක කාරණාව මහත්තයා මමත් කියන්නම් කියලා හිටියේ යම් දවසක. ඒ තමයි අපි ගැන උනත් පැහැදීමක් කාට හරි තියෙනවා නම් හොඳම දේ දුරින් ඉන්න එක. දැන් අපිට පැහැදිලා ඊට පස්සේ ළඟට ඇවිල්ලා උපස්ථාන කරගෙන ඉඳලා පස්සේ අපිට උගන්වන්න දෙන චරිත හම්බ වෙලා තියෙනවා. එහෙම වෙනවනේ. දැන් ලොකු ස්වාමීන් වහන්සේගෙන්ම ධර්මය අහලා ලොකු සාන්නාංශකෙන් බණ අහලා සංසාරික කෙලෙස් නැති කරගන්න ගෘහ බන්ධන දුරු කරගන්න සිත් පහළ වෙලානේ මහාන වෙන්න ඉන්නේ. මහාන වෙන්න ඇවිල්ලාම පස්සේම අපේ ලොකු සාංශකත් උගන්වන්න යන චරිත තියෙනවා. ඉතින් අපි ගැන කවර කතාවද අපිට වෙන කරදර. ඒ නිසා මම නම් කියන්නේ අපිට යම් කිසි කෙනෙක් අපි ගැන හරි පැහැදීමක් තියෙනවා නම් ඈත ඉඳලම මේ බණ ටික හදාලා පැහැදීම රැකගෙන ඉන්න. නේද? ලං වෙන්නේ නැතුව. ඒක ගොඩාක් වටිනවා. ඒක කාලයකින් ප්‍රසන්න භවකින් ඉන්න පුළුවන්. ස්වාමීනි මේ ලිංග ධර්මයේ පෙනීම අර කහවත් දැරීම සිවුරු දැරීම ඒකත් ඒක සලකාගෙන වන්දන මාර්ග කසාවත් දැරීම හිසමුඩු කිරීම කියන කරුණුත් ගත්තාට පස්සේ වඳින්න නැතුව ඉන්න හාමුදුරුවමක් ඉන්නවද කියන්නකෝ එහෙමයි ස්වාමී. මොනම ප්‍රශ්නයක්වත් තියෙන්නේ නැහැ. අවසරයි. ඊට පස්සේ දැන් තියෙනවා ඒ භික්ෂුව දික්කෝ කිහිලි ලොම් ඇත්තේය. කියන්නේ සාමාන්‍යයෙන් කාමභෝගී ගිහියා ලොම් කිහිලි වල ලොම් ආදි බානවා. දැන් සාමාන්‍යයෙන් භික්ෂුව මේ මේ මේ ඒ ඒ ඒ කිහිල්ලොම් ආදී දික්කෝ කිහිල්ලොම් තියෙන. ඉතින් ඒක ඒ කරුණ භික්ෂුවක් විදිහට දරා ගන්න සුදුසුයි කියනවා. අඳුන් නොගාන්නේ අඳුන් කියන්නේ මේකප් කරන එකට. ඊළඟට වස්ත්‍රාභරණයන්ගෙන් නොසැරසෙන්නේ සීල සුගන්ධාරයෙන්. ඇත්තටම දැන් මේ මේ ඔල්ලෝසු බැඳගෙන, බේස්ලට් දාගෙන, මුදු දාගෙන, කරාමු දාගෙන ඒ විකාර නැහැනේ විසු ජීවිතේ. සීල සුගන්ධාලේපෙන් යුක්ත වූයේ වෙයි. මම වනාහි වස්ත්‍රාභරණ හිතන්නේ කියනවා මම වස්ත්‍රාභරණ වලින් සැරසිලා ආභරණ පළඳගෙන එක එක ඇඳුම් ආයත්තන් ඇඳගෙන මම ඉන්නේ. මේ විසුණු වහන්සේ එහෙම නෑ කියලා එපමණකින් සෝවාන් වෙච්ච කෙනා වඳින්න සුදුසුයි කියනවා. ඉතින් ඒකනේ මහත්තයා මේ මේ අද කාලේ මිනිස්සු කවර කතාවද ඉස්සර හිටපු රජ කෙනෙක් ඒ රජුරවන්ට සංඝයාට දානයක් දෙන්න හිතුණා. පුරුෂයෙකුට කිව්වා දානයක් දෙන්න හාමුදුර නමක් දෙන්නන වඩම්මගෙන වරෙන් කියලා. ඒ මනුස්සයා ගමේ ඇවිදලා ඇවිල්ලා කිව්වා මේ ගමේ හාමුදුරු නැහැ. කිව්වා යකෝ මෙච්චර ගමක හාමුදුර නමක් නැද්ද? නෑ ඉන්නවා ඉන්න කෙනා වැඩක් නෑ කිව්වා. මොකද්ද වැඩක් නැත්තේ හෙව්වා. මම යනකොට උන්වහන්සේ පන්සල පිටිපස්සේ මාළු බබා හිටියා කිව්වා. බිල් විත්තක් දාලා. ඊට පස්සේ කිව්වා තෝ දැක්ක ගම මොකද්ද කළේ කිව්වා. හාමුදුරුවෝ. ඉක්මනට බිල් පිට හංගගත්තා කිව්වා. ඊට පස්සේ රාජ්‍යරූප කිව්වා යකෝ ඒ හාමුදුරුවෝ දන් දෙන්න සුදුසුයි. ඒ මොකද රජතුමනි කිව්වා. තෝ දැක්ක ගමන් බිල් පිට හංගගත්තේ ඒ හාමුදුරන්ට ලැජ්ජා බය තියෙනවා කිව්වා. ඒ ප්‍රමාණයකින් උන්වහන්සේ දන් දෙන්න සුදුසුයි කිව්වා. මෙතන ඒ කාරණා <laughs> තියෙනවානේ. ස්වාමීන් කතාව ඔබ වහන්සේ ඔබට දැක්කේ ලංකාවේ. ඒ අටුවාවල තියෙනවා. දැන් සමහර ඒවා මට අහවල් අටුවාවෙ තියෙනවා කියලා කියන්නත් බෑ මහත්තයා මතකත් නෑ. නමුත් කතාව මතකයි. මට හරියටම පොත මේකයි කියලා කියන්න බෑ සමහර ඒවා. මටත් ගොඩාක් මතක ශක්තියත් අඩුයි. <laughs> ඒ කතාව මතකයි මෙහෙම තියෙනවා. ඉතින් ඒ නිසා අටුවාව නෞසාවනේ අර්ථ වශයෙන් ගැළපී කියන්නේ. හරි බුදුමනේ. එතකොට රටේ රජ කෙනෙක් රටේ රජ කෙනෙක් මේ හිතනවානේ අර විදිහට එහෙමයි. ඒකට දැන් අද කාලේ මිනිස්සු නම් අප්පෝ ඕකට ඕ බැඳලා වැඩන්නේ ඕක මෙහෙමයි කියලානේ හරි මේ මේ මිනිස්සුන්ගේ තියෙන මාන්නේ නේ ඉතින් මේ මාන්නේවත් දුරු කරගෙන හිටියොත් සෝවාන් වෙන්න බැරි වුණත් මේ ගිහි මිනිසුන්ට අනාගතේ මෛත්‍රී බුද්ධ ශාසනය හරි පිහිටක් ලැබෙයි මේ පුහු මාන්නේ දුරු කරලා ඉන්නවා නම් මේ ඊට පස්සේ තියෙනවා ඒ භික්ෂුව ඒ ධර්මයන් දරා සිටී අන්‍යනුත් එහිලා හික්මවයි. මාහත ඒ ගුණධර්ම දැරීම අන්‍යයන් හික්මවලීමද නැතයි සෝවාන් වෙච්ච කෙනා පුරුතඥ භික්ෂුවට වඳින් සුදුසුයි කියනවා. බණ කියනවා අනිත් අයට ධර්මයේ පිහිටවනවා. දැන් සෝවාන් දැන් සාමාන්‍යයෙන් සෝවාන් වෙච්ච උපාසකයෙකුට වුණත් භික්ෂුවක් විදිහට තෙදවත්ව ධර්මයේ දේශනා කරන්න බෑනේ. ධර්මාසනිය අසුන්ගෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසකට දහම් ප්‍රචාරය කරන්න බෑ. ඒ කියන්නේ ඒකට අවස්ථාව දෙන්නේ නැහැ. ඒකනේ අපේ දුටුගැමුණු රජුරවන්ට ධර්ම දානයේ පින අග්‍රයි කියලා හිතලා රාජ්‍යරවන්ට ආසයි තියලා මංගල සූත්‍රයෙන් බණ කියන්න ඕන කියලා හොඳට පුරුදු වෙලා ගිහිල්ලා ධර්මාසන ඉඳගත්ත විතරයි වචනයක් කියවෙන්නේ නැතුව දාඩිය දාලා තියෙනවා. එහෙමයි ස්වාමී. ඉතින් රාජ්‍යරෝ ධර්මාසනෙන් බැහැලා රහතන් වහන්සේලාට වැඳලා එදා ඉඳලා ධර්ම කතික භික්ෂූන්ට ගරු කරන්න පටන් ගන්න තියෙනවා. ධර්ම කතික භික්ෂූන්ට ගොඩාක් උපස්ථාන කරලා තියෙනවා උපකාර කරලා තියෙනවා තැනින් තැන ධර්ම කතික භික්ෂූන් වහන්සේලා ලවා ධර්ම දේශනා කරවලා තියෙනවා මොකද බණ කියන එකේ වටිනාකම ඒක ගිහි කෙනෙකුට අමාරු බව රජ්ජුරුව ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක්ක නිසා. එහෙමයි ස්වාමී. දැන් අද මිනිස්සු ගොඩාක් බයින්නේ බණ කියන හාමුදුරන් ගමනේ. එහේ. ආයිනකට වෙලා හිටියොත් ඒ හාමුදුරන්ට බනින්නේ නැහැ. බණ කියන හාමුදුරන්ට බනින්නේ. ඇත්තටම පිරිසිදුව ධර්මයක් යම්කිසි කෙනෙක් දේශනා කරනවා නම් ඒ වික්ෂුන් වහන්සේලාට මේ ගරහණ එක පාපයක්. ඒ අයට කවදාවත් සංසාරේ උතුම් දෙයක් නම් ප්‍රකාශ කරන්න නම් බැරි වෙයි. ශ්‍රේෂ්ඨ වචනයක් තියුණු වචනයක් ප්‍රකාශ කරන්න බැරි වෙනවා. ඒකයි. ඒ වගේ ඊට පස්සේ රජ වුණාට පස්සෙත් ඒ අයගේ වචනත් ඒ අර පුස්ස බින්ද වගේ එතනමයි තෙදවත් නැහැ. ඊට පස්සේ තියෙනවා පින්වත් රජතුමනි යම්සේ රාජකුමාරේ මේක හරි ලස්සන උපමාවකින්. ඒ තමයි යම්කිසි රාජකුමාරේ පුරෝහිතෙක් සමීපේ ශිල්ප ඉගෙන ගන්න. ඊට පස්සේ ඒ ශාස්ත්‍රියා ඒ රජකුමාරයා ඒ ධර්මය විනය ඉගෙනගෙන ඒ ශිල්පී ඉගෙනගෙන පස්සේ කාලේ ඔටුනු පළඳලා මහා අධිරාජ්‍යයක් වෙනවා. ඒ රටටම මහා රජුරෝ. ඊට පස්සේ පස්සේ කාලේ තමන්ගේ ආචාර්යයන් වහන්සේ මුණ ගැහෙනවා. මුණ ගැහිච්ච ගමන් අර සිංහාසනෙන් බැහැලා වඳින්නේ නැද්ද? වඳිනවා නේද? වඳිනවනේ. ගරු කරනවනේ. ඒකට හේතුව තමයි රජතුමනි මේ කල්පනා කරනවා බොහෝ අය හික්මවන වංශයට අයත් කෙනෙක් තමයි මේ ඒ තක්ෂශීලා ආචාර්යවරයා. ආන් මේ වගේ සෝවාන් වෙලා මේ බුද්ධ ශාසනයේ රජකමකටපත් වුණා වගේ සෝවාන් වෙච්ච කෙනා වුණත් මේ ධර්මයේ හික්මවන අනිත් අය කියලා භික්ෂුන් වහන්සේලාට වඳින්න සුදුසුයි කියන්නේ. එහෙමයි ස්වාමී. ඇත්තම සංඝයාගෙන්ම ධර්මය අහලානේ ගිහි කෙනෙක් මාර්ගඵල අවබෝධයකට එන්නේ. එහෙමයි. ඒ සංඝයාටම ගරහන් හොඳ නැහැ. ස්වාමීනි මේ දහම් කාරණාව විස්තර වශයෙන් පැහැදිලි කරන්න ඒක ඇහුවේ නැත්නම් කෙනෙක් මෙච්චර උත්තර මහා සංඝරත්නය කරේ මේ පැහැදිලිම ඇති කරගන්න කාරණා දන්නේ නැති වෙන්නත් ඉඩ කඩ තියෙනවා. ඊට කඩ ඉතින් මේවාද මහත්ය අපි වුණත් ඉතින් ඉගෙන ගන්න මේ ධර්මයෙන්නේ. එහෙමයි ස්වාමීනි. මේ ධර්මයෙන්නේ මෙහෙම ශ්‍රේෂ්ඨ බවක් තියෙනවා කියලා. මේ බලන්න ඊළඟට තියෙනවා තවද මහරජාණන් මේ ක්‍රමයෙන් භික්ෂු භූමියේ ඇති මහත් බවත් අසම බවත් විපුල බවත් දත යුත්තේය. මහරජාණෙනි ඉදින් සෝවාන් උපාසක තෙමේ අරහත්ත්වේ සාක්ෂාත් කරයි නම් ඔහුට ගති දෙකක් නැත්තේය. අනෙකක් නැත්තේය. එනම් ඒ දවසේම පිරිනවම් පෑ යුත්තේය. නැතහොත් භික්ෂු භාවයට පැමිණිය යුත්තේය. මහරජාණෙනි යම් මේ භික්ෂු භාවයක් ඇද්ද මේ පැවිද්ද නොසෙල් වෙන දෙයකි මහත් වූ දෙයකි. එහෙමයි. සෝවාන් වෙච්ච කෙනා යම් විදියකට රහත් වුණොත් එහෙම එදාම මහාන වෙන්න ඕන. එහෙම නැත්නම් එදා මේ රහතන් වහන්සේ පිරිනවම් පානවා. එහෙමයි ස්වාමී. දැන් අපි කලින් අහලා තිබ්බා සෝවාන් වෙච්ච කෙනේ රහත් වෙච්ච කෙනේ ගිහියෙක් විදියට රහත් වුණොත් එහෙම දවස් 7ක් ඉන්න පුළුවන් කියලා. ඒක වැරදි. ඒක අධර්මයක් ස්වාමී. ඒක ඒක ධර්මයේ නැති දෙයක්. එහෙමයි ස්වාමී. ධර්මයේ තියෙන දේ තමයි සෝවාන් මේ මේ තියෙන්නේ. ඉතින් මම හිතලා කියනවා. මේ තියෙනවා. ඒ ධර්මයේ තමයි එදාම අරහත්ත්වයට පත් මේ රහත් රහත් වෙච්ච කෙනා එදාම පැවිදි වෙන්න ඕන. එහෙම නැත්නම් එදාම පිරිනවම් පානවා කියලා. එහෙමයි. එතකොට මහත්තයා කල්පනා කරන රහතන් වහන්සේ නමන් මේ මිහි මණ්ඩලේ ජීවත් කරවන්නේ කසාවතෙන්. එහෙ ස්වාමීනි. එහෙ. ඒ කියන්නේ රහතන් වහන්සේ නමකට උචිත සුදුසු අවශ්‍යම දේ කසාවත. ඒතර කසාවත කියන්නේ රහතන් වහන්සේ නමක් ජීවත් කරන එක. එහෙමයි. කසාවත ගිහි කෙනෙක් කසාවතක් නැතුව අරහත්ත්වයටපත් වුණොත් එහෙම ඒ පිරිනොම් පාන වේදාම නැත්තම් ඊදාම පැවිදි වෙන්න ඕන. එහෙමයි. එහෙම විස්තර තියෙනවා. මේ විස්තරේ කියනකොට ස්වාමීනි බලවත් වූ අතිශයින් බුද්ධිමත් වූ ඔබ වහන්සේගේ නුවණ වෙත පැමිණි මේ ප්‍රශ්නේ ඊතා සුවසේ ලෙහි ලෙහි ගියේය. මේ අයරින් ඔබ වහන්සේ වැනි බුද්ධ මෙතිකු විනා අන්‍යකු නම් මේ ප්‍රශ්නේ විසඳන්න සමර්ථ නොවන්නේ කියලා සංගුණ කියලා මේ මිනිඳ රජුට ඉතාමත් පැහැදිලිමින් සාදුකාර දෙන්න ගත්තා. ඒතර දැන් මේකෙන් තියෙන්නේ සංගයාගේ ಗುಣ හිතන්න කියලා. අඩුපාඩු හොයන්නේ නැතුව. වඳින්න පුදන්න මොකක් හරි ගුණයක් ගන්න. ඒක දරා සිටීමම සිවුර දරා සිටීම. දැන් ඊළඟට තියෙනවා මහත්තයා දැන් මේ තුන්වෙනි පොත් වහන්සේගේ එහෙමයි. මිලිඳු රාජ ප්‍රශ්නේ තුන්වෙනි පොත් වහන්සේගේ තියෙනවා පැවිද්දි ওই සිවුරු අරින එක ගැන. එහෙමයි. අම්මෝ ඒක අපිට වැඩසටහනක කරන්ට පරිසරයක් හදනොත් දවස් දෙක තුනක් කරන්න වෙයි. එහෙමයි. එච්චරම විස්තර තියෙනවා. එතන තියෙනවා දුස්සීල උනත්. එකම සිල්පදයක් නැති වුණත් කිස්රැවුල් බාලා කසාවතක් දරාගෙන ඉන්න එකම ඇති කියනවා මේ වඳින්න. එහෙමයි ස්වාමීනි. ඇයි මහත්තයා අපිට භික්ෂුව කියන සංඥාව උපදිනවනේ කසාවතින්. නේද? දැන් ඇත්තටම අපිට සාංගික දානයක් දෙන්න ඕන වුණොත් ඇත්තටම ගිහියෝ ටිකක් එකතු කරලා දාන දෙන්න බෑනේ. අනේ එහෙමයි ස්වාමීනි. කිසිම සීලයක් නැති වුණත් සිවුරක් දරාගෙන ඉන්න සංඝ පිරිසක් එකතු කරලා දුන්නත් සාංගික වෙනවනේ. එහෙමයි ස්වාමීනි. බුදුරජාන් වහන්සේ වදාළනේ ආනන්ද අනාගතයට එනවා අති මේ අනාගතයට මේ eh, දුස්සීල පාප ධර්ම තියෙන කසාවත විතරක් බෙල්ලේ කාසාව කන්තක eh, මේ පාපී ධර්ම තියෙන අය අනාගතයට පහළ වෙනවා ඒ අය උදෙසා වුණත් සංඝයා උදෙසා කියලා දානයක් දුන්නොත් ආනිසංස අසංකීයයි අප්‍රමේයයි කියලා වදාලා එහෙමයි චේතනාවමයි පිරිසිදු කරගන්නවා හාඳුරන්ගේ දේ හාඳුරන්ද ඒ ගිහියන් කල්පනා කරන විදිහත් එක තමයි ඒක එන්නේ ආයේ ගිහි භූමියේ කිසිම සාපේක්ෂ අදහසක් ස්වාමීනි අපිට පැවිදි භූමියත් එක්ක මේ අවශ්‍ය වෙන්නේ නැහැ මේ මේ හරිම පරිස්සමෙන් මහත්ය හරිම පරිස්සමෙන් කියන්නේ මහත්යා ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැවිදි වෙච්ච කෙනානේ එහෙමයි දැන් ඒකයි අර අපි නිතර කියන්නේ සාමාන්‍යයෙන් අද නම් ගොඩාක් මිනිස්සු සංඝයා නිසා පින් කරගන්නා වගේම ගොඩක් මිනිස්සු සංඝයා නිසා පවුත් කරගන්නවා පව කරගන්නේ සංඝයා විශේෂයි කියන වචන එහෙමයි ඊළඟට ක්‍රියා කරන විදිහ ඒවත් එක්කනේ දැන් පහුගිය කාලේ ওই ආර්බුද තියෙදින් අර කොහෙදෝ ගාල මාතරද මන් දන්නේ මට මතක නෑ මේ එක ගිහි මිනිස්සේ කරහාඳුර නමක් කොටලා තිබ්බේ අනේ එහෙමයි ස්වාමීන් නේද ඊළඟට මේ බුද්ධ ශාසනය ඉතින් හරි උපදේශක් නොලැබුණොත් එහෙම විනාශ වෙනවා දැන් කවුද ශ්‍රීතාවක රාජසිංහ රජුරන්ගේ කාලේ මේ සංඝයා මේ විශාල ප්‍රමාණයක් ඝාතනය කළේ. ඊළඟට තමයි මේ සිංහල රාජ પરම්පරාව නැති වෙන්නත් එක හේතුවක් වුණා. සංඝයාව විනාශ කරන්න රාජසිංහ රජුරුවන්ගෙන් වචන ගියා. ඒ නිසා සංඝයාගේ ආශිර්වාද නැති වෙලා ගියා රාජසිංහ රජුරුවන්ට. එතකොට රාජ પરම්පරාව නැති වෙන්න සාපයක් වගේ බලපෑවා ඒවා. එහෙමයි ස්වාමීනි. සංඝයා ගැන තිබ්බ අකටයුතුකම්. එහෙමයි. ඒ වගේ. ඉතින් ඒ නිසා ඉස්සර මේ රජවරු පවා දැන් සංඝයා ගැන තිබ්බ ශ්‍රද්ධාව කියන්නේ දුටු ගැමුණු මහ රජුරෝ දුටු ගැමුණු රජුරෝ ශාද්දාතිස කුමාරයාත් එක්ක විරසක වෙලා ඒ ශාද්දාතිස කුමාරයා ආය අයියා ළඟට එන්න ආසාවෙන් සංඝයාට ගිහිල්ලා කිව්වනේ එහෙමයි ඒතර රහතන් වහන්සේලා 500 නමක් ගෙදරට වැඩියා මේ ශාද්දාතිස කුමාරයා පිටිපස්සේ තියාගෙන ඊට පස්සේ සංඝයාට දම් බෙදන්න හදනකොට රහතන් වහන්සේ පාත්‍රේ වහලා ඇහුවා ඇයි ස්වාමීනි? සද්දාතිසු කුමාරය ඇවිල්ලා ඉන්නවා කියලා. දැන් අපේ සද්දාතිස්ස කුමාරයා දන්නවා කවදාවත් දුටුගැමුණු රජුරෝ සංඝයා මැද සද්ද කරන්නේ නැහැ. සමාද විරුද්ධව වචනයක් කියන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ දන ගහලා රජුරුවන්ගේ ඇස් වලින් කඳුළු වැටිලා රහතන් වහන්සේලාන් ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේලාට මං ගැන විශ්වාසයක් නැද්ද කියලා. ඇයි රජතුමනි කියලා ඇහුවා. ස්වාමීනි ඔය සද්දාතිස්ස කුමාරයා මන් ළඟට ගෙන්නගෙන එන්න 500ක් සංඝයා ගෙන්නගෙන ආවේ ඇයි කියලා ඇහුවා. එදා පැවිදුණ සාමණේර නමක් අත සද්දාතිස්ස කුමාරයා එවුවනම් මට ඒ වුණත් ඇතිසිව ඒ කුමාරයාව මට පිළිගන්න. ගැත්තා ගැන නැද්ද හව විශ්වාසයක්. කොහොමද අපේ දුටුගැමුණු රජුරු අන්න සිංහලකම සිංහලකම ඒ නිසා තමයි අතීතයේ සිංහල මිනිසුන්ට හොඳට පණ ගහලා ඉන්න පුළුවන් වුණේ හාමුදුරුවොත් එක්ක එකතු වුණේ. ඒකට ගමේ මිනිස්සු ඇවිස්සෙන එක හෝ සංසිඳන එක හාමුදුරුවන්ට කරන්න පුළුවන්. දැන් අද කාලේ හාමුදුරුවෝ අවශ්‍යන එක කියන්න කරන්න පුළුවන්. ඒක උනේ අර ගිහියෝ ගිහියන් සංඝයා ගැන තිබ්බ ඒ දැන් මෙහෙමයි දැන් මෙතන තියෙන ගිහියා ගැනනේ අපි යම් පරයයක් කතා කරනකොට ඒ පරයය ඇතුලේ තමයි කතා කරන්න ඕන. ඒක දැන් මෙතන ගිහියානේ ඉස්මතු වෙන්නේ. ගිහියා වඳින එක ගැනනේ. එතකොට ඒ නිසා ඔබ ගිහියාය නම් ඔබ මොකක් හරි හාමුදුරන්ගේ ගුණයක් බලන්න ඕන. තියෙන දෙයක් නැති කරගන්න හොඳ නැහැ. දැන් අපි කියමුකෝ ස්වාමීන් වහන්සේලාගේ දෝෂයක් එහෙම ගියාම මිනිස්සු දකිනවා නම්. දැන් නැත්තම් අපිත් මෙහෙම කියන්න ගිහිල්ලා මිනිස්සු කියයි එහෙම ආ ඔබ වහන්සේ දන්නේ මේ විකාරය කියලා. අපි කියමු හාමුදුරන්ගේ දෝෂයක් තියෙනවා කියලා. දෝෂයක් තිබ්බට පස්සේ දැන් අපිටත් අපිටත් දැන් දම්පැන් දීලා සිල් රැකලා මොකක් හරි පිනක් දහමක් කළා මේ සංසාරයෙන් නිදහස් වෙන්න දෙපෑයි. එහෙමයි ස්වාමී. ඒකකොට ඒවා ඒවා නොකර අපි හාමුදුරන්ගේ ඇදීම හොයලා හිටියොත් එහෙම අර පොල් බෑයේ කතාව තමයි මහත්තයා. මම කලින් කියලා දෙන මතකද දන්නේ නැහැ. <laughs> ඔන්න මේ වයසක උපාසකම්ම කෙනෙක් පොල් ගෙඩියක් දෙකට බිඳලා ඒතර පොල්ගිරිය දෙකට බින්දාම බෑවල් දෙකයි. ඉතින් මොන්ද එළියට පාදිට ගිය අතරේ පූසෙක් අර පොල් බෑයක් කනවා. දුරුද්දි කියලා මේ ආච්චි ගෑ ගහගෙන ආවා. එනකොට අර ඒ පූසා පොල් බෑයක් තරම් පැන්නා. හිටපියතොට කියලා දැන් රෑ පාන්දර. මේ හිටපියතොට කියලා ඉතුරු පොල් බෑයෙන් ගැහුවා. ඒක ගියතන කොහෙවත් නැහැ. ඒක පූසා කව පොල් බෑයක් නැහැ, ගහව පොල් බෑයක් නැහැ. ඒ වගේ හාමුදුරුවෝ හරි නැහැ කියා හරිද? අපිට තියෙන සංඝ ගෞරවෙත් නැති කරලාට පස්සේ පොල් බෑවල් දෙකම නැහැ. නේද? ඉතින් ඒ නිසා සංඝ ගෞරවය රැකගෙන බුද්ධ ශාසනය පිහිට ගන්න මේක හොඳ උපහැරණයක් මේ අද දහම් සාකච්ඡාව කියලා තමයි කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේට බොහෝ පින් සිදු වේවා. පින්වතුනි උතුම් දහම් කාරණා රාශියක් අද දවසේ දහම් පිළිසඳරෙන් අපි දැනගත්තා. රාජපශ්නීය සදහම් පිළිසඳර